මේ මෑණියන් ඉඳලා සිටින මේ සෝවාන් වීමට අවශ්‍ය වෙන ආකාරයේ දේශනා මේ සෝවාන් වීමට උපකාර වන ආකාරයේ දේශනාවක් කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙන සමාධි භාවනා කියලා සූත්‍රය පිළිසුත්‍රයේ මෙලෙසින් දක්වන අත්‍යන්තයේ සමාධි භාවනා ආස්වාන කයාල සම්මන්තන්තේ මහණෙනි මේ ආශ්‍රයන ශේකීම සඳහා හේතු වන සමාධි භාවනාවක් වෙනයි. ආශ්‍රය කියන්නේ අපගේ හිත තුළ කල්ප ගණන් තිස්සේ බොහෝ ඈත කාලයේ සිට සිත තුළ තැම්පත් වෙලා ඒත් වශයෙන්ම සිත තුළ තැම්පත් වෙලා තියෙනවා කියන අදහස නෙවෙයි සිතේ දැගුම් අරගෙන තිබෙන ක්ලේශ ධර්ම. ඒ ආශ්‍රය ධර්ම ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා. මේ ආශ්‍රය ධර්ම ධර්ම 10 සේකිරීම සඳහා තිබෙන භාවනාවක් තියෙනවා කියන එකයි ඊය අදහස. මේ ආශ්‍රව ධර්ම 10 තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා ආශ්‍රය ධර්ම සංයෝජන ධර්ම තුනක් තියෙනවා. මේ සංයෝජන ධර්මයන් <coughs> සෝවාන් වීමේදී තමයි නැති කරන්නේ. එතකොට කාමාශ්‍රව, භාවාශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව ධර්මයන් විස්තර කරනවා. එහිදී ditthාශ්‍රය කියන එක සෝවාන් වීමේදී නැතිවන්නේ. එතකොට සංයෝජන වශයෙන් කතා කරනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසුහ ආශ්‍රව වශයෙන් කතා කරනවා නම් ditthාශ්‍රය සෝවාන් වීමේදී නැතිවන්නේ. ඒ වගේම සකදාගාමී වීමේදී අගාංගාමි වීමේ දෙකෙන මාර්ගඵල ලැබීම තුළදී කාමරාග පටික කියන සංවෝල ධර්ම දෙක නැති යන්නේ ප්‍රවෘත්තිවල සක්කාය දිට්ඨිය නැතුණාට පසුව භාවනා කරන කෙනෙක් විසින් ඒ කාමරාග පටික දෙක තුනී කරනවා සකදාගාමී නාම අනාගාමී නාම සම්පූර්ණ සේවනයි ආස්වාන දානන කාමාසව දවාසව දිඨාසව අවිද්‍යාසව කියන එකේ කාමාසව කියන தත්ත්වය සකදාගාමී වෙනකොට තුනී වෙලා අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන් නැතිවන්නේ. අනිත් හේතුවම සංයෝජන ධර්මයන් රහත් මාර්ගඵල වලින් තමයි නැති වෙන්නේ. එතකොට අත්‍යබික්කේ සමාධි භාවනාව ආස්වානම් කය සම්මත්තන් කියන එකේ දැක්කෙන ඒ සමාධි භාවනා ක්‍රමයේ සෝවාන් වීමටත් ඒ වගේම සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් අරහත් වීමටත් ඒ සියලුම මාර්ගඵල ලැබීමට හේතු වන උපකාර වන සමාධි භාවනා ක්‍රමයේ කතුමාදි වික්කේ සමාධි භාවනාව සංකා සංවත්තන්ති මොකද්ද මේ ආශ්‍රයන් ශේක්‍රීම සඳහා නැත්නම් මේ සංයෝග ධර්මයේ ශේක්‍රීම සඳහා හේතු වන උපකාර වන භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ විමසලා ඒට පිළිතුරක් වශයෙන් දාරනවා මුදෙබ්බේ බෙක්කෝ පංචසපාදාන කම්මේසු උද්‍යබ්බ්‍යානුපස්සේ විරති තිරූපං ඉති රූපස්ස සම්දේවති රූපස්ස අත්තංගම ඉති වේදනායිති වේදනා සම්දේවති වේදනා අත්තංගම ඉති සංඥායිති සංඥා සම්දේවති සංඥා අත්තංගම ඉති සංඛාරයිති සංඛාරාන සම්දේවති සංඛාරාන අත්තංගම ඉති විඥාන ඉති විඥානස්ස සම්දේවති විඥානස්ස අත්තංගම ඉති කිය මේ සියලුම ආශ්‍රව ධර්මයන් සැකරීමට සංවෝධ ධර්මයන් සැකරීමට තිබෙන මේ භාවනාව තමයි මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන එක. ඒක බලන්නේ මේක තමයි රූපය, ඉති රූපං කියලා දකිනවා. ඉති රූපස්ස සමුදය මේක තමයි රූපය ඇතිවීමේ හේතුව කියලා දකිනවා. ඉති රූපස්ස අත්ංගෝ මේ තමයි රූපේ නැතිවීම රූප නිරෝධය කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන් මේ වේදනා ඇති වේදනා සමුදේත වේදනා නැත්නම් මේක තමයි වේදනාව කියලා අවබෝධ කරන වේදනා සමුදේත ලෙසින් දකිනවා වේදනා නිරෝධය හෙවත් වේදනා නැති වියම් දකිනවා ඒ වගේම මේ ඇයිට හිතා ගන්නට පුළුවන් වෙන්නට ඕන සංඥාව සංඛාර විඥාන කියන ඒවාත් අප දත යුතුයි. ඒ සංඥා සංඛාර විඥාන කියන සසස්කන්ධ වල සමුදයත් අපි දත යුතු වෙනවා. එලෙසින්ම ඒ සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධයන්ගේ අත්ංගමයේවත් නිරෝධයත් අපි දකින්නට ඕන. මේක භාවනාව තුළින් අත්දැකීමෙන් තමයි කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. කොයි ආකාරයෙන් කවර භාවනාවක නිරත වුණත් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ මේ කියන නිරෝධය දැක කිසි කෙනෙකුට කෙනෙකුට සෝවාන් වෙන්නවත් බෑ වෙනත් මාර්ගඵලයක් ලබන්නටත් බෑ. ඒක නිසා මේ භාවනා ක්‍රමය පංච පංච උපාදානස්කන්ධයේ ඇතිවෙන්න තියෙන බල බලා වාසය කරන්නට උපයෝගී කරගත යුතු භාවනා ක්‍රමයක්. කවර භාවනාවක නිරතුණත් ඒකයි අපි විශ්ින් කළ යුතු වන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සති භාවනාවක් කෙනෙක් ප්‍රගුණ කරන එක තරමක් දුරට හෝ සමාධි ආනාපාන සති භාවනාව දිනු කිරීමෙන් ලැබුවාට පසුව ඒ ආනාපාන සමාධිය තුළින්ම පමණක් කෙනෙකුට නිවන් යන්නට නොහැකි වෙන නිසා එක්කෝ ඒ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට නගන්නට ඕන. නැත්නම් ඒ විදර්ශනාව නැග විදර්ශනාව වැඩෙන ආකාරයෙන් ආනාපාන සති භාවනාව ඒ 16 ආකාරයකින් වැඩි යුතු බව දක්වා තිබෙන ඒ ආකාරයෙන් වඩන්නට ඕන. ඒ වේදේ පංචස්කන්ධ ධර්මයන් තමයි ඒ විදර්ශනාවට වඩන විට අරමුණක් වශයෙන් ගන්න. නැත්නම් පින්දෙන් එකෙනින් භාවනාවක් කරන කෙනෙකුත් ඒ රූප මේ උදර උදර කොටසේ තියෙන පින්දෙන් එකෙනින් ආදී අරමුණු කරමින් රූපස්කන්ධය අරමුණු කරමින් ඒ වගේම වේදනා සංඥාදී සසු පංචස්කන්ධ ධර්ම අරමුණු කරමින් තමයි භාවනා කරන්නේ. ඒ වගේම තමයි චතු ධාතු වස්තාන ඒ කියන්නේ ධාතු මනස්කාර භාවනාව වෙන එකක් කරන විට මේ රූපස්කන්ධය සහ ඒහා යෙදෙන නාමස්කන්ධය අරගෙන පංචස්කන්ධ ධර්මයන්ගේ තියෙන තියෙන බල බල තමයි වාසය කරනවා. මේ විදිහට කොයි භාවනාවක් අපි කළත් ඒ සෑම භාවනාවකදීම අරමුණු විහිත්තේ නිවන් යාමට බලාපොරොත්තු වෙනවා නම් පංචස්කන්ධය හා එහි ඇතිවීම නැතිවීම. මේදී මේ ඇතිවීම නැතිවීම ගැන කතා කරන විට පළමුවෙන්ම තමා විසින් සුතමේ වශයෙන් අහලා කියවලා පොත්පත් වලින් දැනගෙන දන්නා සමග සාකච්ඡා කරලා දැනුමක් ඇති කරගන්නට ඕනේ. ඒක පළවෙනි අදියර. ඒ දැනුම ඇති කර ගැනීමේදී මේක තමයි රූපස්කන්ධය, මේ වේදනා, මේ සංඥා, මේ සංඛාර, මේ විඥාන කියන මේ කියන ලද පංචස්කන්ධ ධර්මයන් පැහැදිලිව තමාට තේරෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාටවත් පොතපතක තිබුණාටවත් නෙවෙයි, තමාගේම දැනුමට, තමාගේම නුවණට, තමාගේම ප්‍රඥාවට වැටහෙන්නට ඕන අවබෝධ වෙන්නට ඕන මේක තමයි රූපය මේක තමයි වේදනාව ආදී මේ පංචස්කන්ධ ධර්මයන්. ඒ වගේ සමුදයත් ඒ ආකාරයෙන්ම කියවලා අහලා බලලා තේරුම් අරගෙන සාකච්ඡා කරලා තමාටම වැටෙන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. මේ මේ කියන පංචස්කන්ධ ධර්මයන්ගේ සමුදය මේකයි කිය. රූපස්කන්ධයේ සමුදය ඇතිවීමේ හේතුව මේකේ වේදනා ඇතිවීමේ හේතුව ආදි වශයෙන් ඒක අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ ඒ සමුදය නිසා ඒ කියන්නේ හේතුව නිසා ඒ පංචස්කන්ධ ධර්ම ඇති වෙනවනම් මේ හේතුන් නැති වෙනකොට ඒවා නිරුද්ධ වෙ යන ආකාරය තේරුම් ගන්නට ඕන. මේක තේරුම් ගැනීමේදී එක්කෝ පොත්පත් කියලා නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහලා නැත්නම් ධර්ම ශ්‍රවණයක් කරලා අහලා මේ සාකච්ඡා කරලා ලබාගත් දැනුම තමා විසින්ම නුවණින් කල්පනා කරලා තමාගේම අවබෝධයෙන් ඇති කරගත යුතු දැනුමක් බවට පත් කරගන්න ඕනේ. ඒකට කියන්නේ චින්තාමය වශයෙන් ඇති කරගන්න ලබන ප්‍රඥාව. තුලිත ප්‍රඥා, තීර්ථ ප්‍රඥා, චින්තාමය ප්‍රඥා කියන වචන ඔය සෑම එකක්ම ඔකට යොදන්නට පුළුවන්. අර කලින් අහලා දැනගන්න එකට සුතමය ප්‍රඥා කියන්නේ ඇසීමෙන්, කියවීමෙන් අවබෝධ කරගන්නා දැනුම. ඒ දැනුම තරම් ප්‍රමාණවත් වන්නේ නිවන් අවබෝධ කරගන්න තමාටම දැනුමක් ඇති වෙන ආකාරයෙන් සිතල අවබෝධයක් ඇති කරගන්නවා. රූපස්කන්ධය කියන්නේ මේකේ කිය. තමන්ගේ ඇඟ ගත්තොත් තමන්ගේ රූපය මේක තමයි රූපස්කන්ධය. මේ රූපස්කන්ධයේ තියෙන්නේ මොනවද කියලා බලනවා. මේ බලනකොට Tamanට පැහැදිලිවම පේන්න ඕනේ මේ මූල ධාතු හතරකින් මේක හැදිලා තියෙන්නේ කියලා. පඨවි ධාතුව තියෙනවා මේ ආපෝ ධාතුව තියෙනවා තේජෝ ධාතුව වායු ධාතුව කියන ධාතු හතර තියෙනවා. මේ දැන් උදාහරණයක් වශයෙන් අපි දමු 10ක තියෙන කොළයක් ගත්තාම කොළයක්. මේ කොළය ගත්තාම අපිට පැහැදිලිවම පේනවා නම් මේ කොළයේ තුන මේ ධාතු හතර තියෙනවායි කියලා. ඒක ධාතු පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගන්නත් පුළුවන්. එහෙම තියෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධය අපිට පුළුවන් පහසුවෙන්ම මේ තමාගේ ශරීරය දෙසටත් යොමු කරන්න. දැන් මේ ගහක කොළයක් අපි උදාහරණ ගත්තොත් ඒ ගහේ කොළේ අපි ඒක තලලා පොඩි කරලා ඉස්මෙහෙම ගත්තොත් එහෙම ඒකේ තියෙන යුසක්. ඒ යුස ගතිය තමයි එහි තියෙන වතුර ගතිය. සෙත ගතියක් එහි තියෙන වතුර ගතිය. කොළේ දිහා බැලුවට ඒක පේන්නේ. නමුත් ඒක අපි තලලා පොඩි කරලා ඉමිරි කළ හැම ගත්තාම ඒකේ තියෙන යුස ඉවත් කරන්නට පුළුවන්. ඒ යුස ගතිය වතුර ගතිය තමයි ආපෝ ධාතුව කියලා අපි නම් කරන්නේ. දැන් මේ කොළ කොළේ අල්ලපහමට සීතලක් හෝ උෂ්ණයක් වැනි ගතියක් දැනෙනවා. ඒ සිසිල් උෂ්ණ උෂ්ණ ස්වરૂපය තමයි එහි තියෙන පඨවි ධාතුව කියන්නේ තේජෝ ධාතුව කියන්නේ රස්නේ හෝ ශීතල ගතිය. ඊළඟට මේ කොළේ අර ඉස්මතික සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ රොඩු ටිකක් ඉතුරු වෙනවා. මේ රොඩු ටික අපි හිතමු හොඳටම වේල්ලා ගිහින් පොළොවටම කර වෙලා පස් වෙන විදිහට ගියා. මෙන්න මේ පස් වෙන ගතියට පස්සන ස්වરૂපයේ කොළේ තියෙනවා. ඒක තමයි පඨවි ධාතුව කියලා තියෙන්නේ. මේ කොළේ පින්දිච්ච ස්වરૂපයක් තියෙනවා. අපි ගහක කොළයක් කඩන පැත්තකින් දැම්මොත් ඕක ටිකක් වෙලා යනකොට මලානික වෙනවා. හැකිදෙනවා. අර පින්දිච්ච වෙච්ච ස්වරූපේ නෑ ගහේ තියෙනකොට වගේ කඩලා දැම්මට පස්සේ මේ අර ඒකේ තියෙන ජීවිතේ රූපේ නැති වෙන නිසා ඒක සිදුවන්නේ ඒ කොලේ ජීවත් වීම සඳහා ඒකේ තියෙන ධාතු හතරේ පැවැත්ම සඳහා අවශ්‍ය එක් රූප කොටසක් නැති වෙන නිසා ඒක සිදුවන්නේ ඉතින් ඒක හැකිලිලා තියෙනවා ගහේ තියෙනකොට ඒක පින්බිනි ස්වරූපයක් තියෙනවා මේ පින්බිනි ස්වරූප නම් වායුවලා කියන මෙන්න මේ ආකාරයෙන් තමයි ශරීරය බලනවා මේක තමයි පඨවි ධාතුව කියලා. තමන්ගේ මුළු ශරීරයම හිතේට කාලය දක්වා ගත්තොත් මේ මුළු ඇඟම ඒකාන්තයෙන්ම පඨවි ධාතුවෙන් හැදිලා ආපෝ ධාතුවෙන් තෙත් වෙලා වායෝ ධාතුවෙන් පොම්බලා ඒ වගේම තේජෝ ධාතුවෙන් රත් කරලා තියෙන එකක්. මේක හරියට තේරුම් ගන්න ඕනේ නුවණින් දකින්නට ඕනේ මෙහි වෙන මොකක්වත් නැහැ මේ ධාතු හතර විතරයි නේද තියෙන්නේ කියලා. මේක දකින්නේ මේවා පිළිබඳ තියෙන සංඛාය දිට්ඨිය නිරුද්ධ කර ගැනීම සඳහා. සෝවාන් වෙනකොට සංඛාය දිට්ඨිය අනිවාර්යයෙන්ම කෙනෙක් නිරුද්ධ කරන්න ඕන. මොන්නේ ආත්මයක් තියෙනවා සදාකාලික ආත්මයක් තියෙනවා ආදී වැරදි අවබෝධ, වැරදි දෘෂ්ටි මිනිසුන්ගේ සත්‍යයන්ගේ සිත්තර තිබෙනවා මේක මේක අයින් කර ගැනීම සඳහා තමයි මේ රූපස්කන්ධය අපි බෙදලා වෙන් කරලා බලන මේ මොනවද තියෙන්නේ කියලා. ඒක බලපුවම තමයි Tamanට පැහැදිලිව පේනවා නම් මේකේ තියෙන පඨවි ධාතුවක්, ආසෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක් අතර වෙන කිසිවක් නෙවෙයි කියලා මේකේ සත්‍යයක් ඉන්නවය, ගැහණියෙක් පුරුෂයෙක් ඉන්නවය, මමෙක් ඉන්නවය කියන හැඟීම එයින් අයින් වෙන්නට ඕන. නිකම් මේක ධාතු හතරක් කියලා බැලුවට වැඩන්නේ මේ ධාතු හතර හැර මෙතන වෙන ගැහණියක් පුරුෂයෙක් මිනිහෙක් කියලා ගන්නට කිසිවක් නැහැ සත්‍යයක් කියලා ගන්නට නැහැ මේ ධාතු හතර පමණයි ශේෂයෙන් තියෙන්නේ කියන එක අවබෝධය ඇතිවන්න ඕනේ. ඒ අවබෝධය කාටවත් ඇති කර දෙන්නට බෑ තමා විසින්ම ඇති කරගත යුතු එකක්. ඒ වගේම ඕනනම් තමාගේ කියන තෙස්ලොම් නියද සම්මස්නහර ඇටට මිදුළු අකුවඩු හදවත් වෙන හැටි ආදී ඒ දෙතිස් කුණප කොටස් ගන්නවා. මේ කුණප කොටස් අරගෙන ඒ රූපස්කන්ධය දිහා බලන මේක තමයි මගේ රූපස්කන්ධය කියලා තේරුම් ගන්නවා. මේ කුණප කොටස් 32ක එකතුව නේද මගේ රූප කොටස. හැමෙන් මේ වැහිලා තිබුණාට හැම ගැලෙව්වොත් එන මේ අය දැකලා ඇති සමහරට තුවාල වුණාට පස්සේ සමහර ළමින් දෙන තුවාල වෙලා තියෙන. පසු පාරට තියෙනවා අහලි කෙනෙකුල් සිනිගඳ සිනිගඳ මාළු බඳ තියෙන ස්වරූපයක් ඇති ඒ මස් වැනි දේවල් තියෙනවා. ඒ හැමෙන් පස් යටි. මොන ඇගේම හැම එහෙම ගලවලා දැම්මොත් එහෙම යම් කිසි කෙනෙකුගේ ඒ සත්‍යයන්ගේ හැම ගලවනවා වගේ. එතකොට මේ ගැහණියක් කියලා මිනිහෙක් කියලා මේ ශරීරේ මොනවද ගන්න තියෙන්නේ? මේ හැමේ මොටු පිට තියෙන සියුම් හැම නිසා තමයි මේ සියුම් කුඩු හැම කුඩු හැම නිසා තමයි මේ ඔක්කොම මොලාව තියෙන්නේ. මේ ඔය කකුලක් තේම අතපයක් තේම යම් තැනක වැදිනොත් උඩ තියෙන සිවුම් හැම ගැලවිලා යනවා සමහර විට. ඒ කුණු හැම තියෙනවා සුදු හැම තියෙනවා සමහර පැතිවල. එතකොට ඒ කුණු හැම මේ මුළු ශරීරේ පුරාම ඒ පුංචියට සිනිදුවට තියෙන හැම මුළු ශරීරයෙන්ම ගැලවි ගියා නම් එහෙම සම්පූර්ණයෙන්ම. එතකොට ඔය කියන ගෑණියක් ගම් ලස්සනක්වත් මේම මිනිහෙක්වත් දකින්නට හම්බෙන්නේ නිකන් මේ ධාතු ගොඩක් නේද මේක තියෙන්නේ කියන එක පැහැදිලිව තේරෙන අපේ මේ මුලාව මතු පිටින් තියෙන හැමේ අර උපමට්ටම් ගතිය නිසා මේ කකුල වෙන ගලක හරි මොකක් හරි දැනක වැදුනහම මේ කුණුහම ගියා නම් මේ කුණුහම ගිය ටිකක් අරන් බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන තනිකර මේ මේ අපිට අපිරිසුදු ධාතු කොටසක් පටවි ධාතු ආපෝ තේජෝ වායු ධාතු හතර. මේ පඨවි වල ස්වરૂපයක් තියෙනවා ආපෝසේජෝ ආව ධාතු වල ස්වરૂපයක් තියෙනවා මතු පිට පෘෂ්ඨය උපමට්ටම් කරනවා දැන් මල් පිටක් ගත්තොත් මතු පිට පෘෂ්ඨය මතු පිට තත්ත්වය උපමට්ටම් කොලයක් ගත්තොත් මතු පිට තත්ත්වය උපමට්ටම් දැන් අපේ ගෙඩියක් වාගේ ගත්තොත් මතු පිටේක හරි ලස්සනට උපමට්ටම් වෙලා තියෙනවා දැන් බිලි ගෙඩියක් ගත්තොත් ඒකේ ලස්සන උඩ උඩ කොටසට උඩට උපමට්ටම් වෙලා තියෙනවා මේ ධාතු හතරේ ස්වરૂපය උකයි මේක මේ ගැහණියක් පුරුෂයෙක් කියන එකක් නෙමෙයි මේ තියෙන්නේ. අර අපල් ගෙඩියක් තේනම් ගැහණියෙක් මිනිහෙක් වෙන්නවා. මතෝ හිටහම ඔච්චර මුද්දුවට ලස්සනට තියෙනවනම් ඒකෙත් එහෙම සුමුදුවට මුද්දුවට තියෙනවා. ඒ කියන්නේ මේ මේ ධාතු වල ස්වરૂපය මේකයි. දැන් කෙහෙල් ගහක උඩ පොතු ටිකේම ගැලුවොත් කොයිතරම් සෙනඟුවට ඒකෙහි සතුරු වල තියෙනවද කියලා කල්පනා කරනවා. කෙහෙල් කඳක් කරනකොට ඒ ඔක්කොම ධාතු වල ස්වરૂපය ඒකයි. මේ ඇගේ තියෙන ධාතු වල ස්වરૂපේ මේකයි මේක තමයි බඩේ ධාතු ආපෝ තේජෝ තේජෝ ධාතු වායු ධාතු කියලා ඒ හැර මේකේ සත්‍යයක් නැහැ කියන අවබෝධය තමාම ඇති කරගන්න ඕන නිත්‍ය රූපං මේක තමයි රූපේ කියන්නේ ඉතින් රූපස්ස සමුදේ මේ රූපය ඇති වෙන හේතුව ඊළඟට දක්වනවා. ඇති වෙන හේතුව වශයෙන් දාන්න ඕන තමන්ට පැහැදිලිව තේන්න ඕන. අපි කන බන ආහාර නිසා මේක ඇති වෙනවා. ආකෑම නැතුව ගියම දිරාපත් වෙනවා, දිරනවා, පෙට් වෙනවා, ඒ වගේ වෙනවා. ඒක ඒ තරම් ප්‍රධාන එකක් නෙවෙයි. නමුත් ප්‍රධාන ඒවා තියෙනවා අපි ප්‍රතිසන්දි විඥානයක් ගෙනෙනවා. මම කුසල ඉස්සරලම එනවා. මම කුසල ප්‍රතිසන්දි විඥානය අපහම මව සහ පියා දෙදෙනාගේ සංයෝගයට ඇතුණාට පස්සේ එතන ඒ ධාතු කොට කලර රූපයක් නිර්මිත වන්නේ. ඒ කලර් රූපය හැදෙන්නේ ප්‍රතිසන්ද විඥානයේ කලර් රූපේ ගිහිල්ලා එල්ලුනේ නැත්තම් මේ බව බුදුහමඳු පැහැදිලිවම දක්වලා තිබෙනවා මේක සත්‍යයක් එතකොට මේ මව සහ පියාගේ සංයෝගය නිසා පහළ වූ ධාතු කොටස් වල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කොටස් ඒවා අනුන්ගේ දේවල් සමන්ගේ නෙවෙයි මේක පැහැදිලිව දකින්න එතකොට මේ පටන් ගන්නකොටම ඇති උනේ පඨවි ආපෝ තේජෝ වායු කියන මූල ධාතු හතරෙන් මේ රූප කොටස ඒ පටන් ගන්නකොටම ඇති වෙන පඨවි ආදී මූල ධාතු අතර අනුන්ගේ සමන්දිනේ. ඉතින් එතෙන්දිම ගන්නව මේක මගේ මගේ කියලා මුලාවට ගන්න. ඒක වැඩිුනේ මොන කොහොමද අම්ම ගන්න කන බොන දේවල් ඒ ශරීරගත වෙන ළමයාගේ කුස තුළ ඉන්න ළමයා වැඩෙන්නේ එහෙමයි. අම්මා ගන්න ආහාර පාන. අම්මා ගන්න ආහාර පාන වල තියෙන ඔය කියන ධාතු හතර. ඊට පස්සේ දේ වුණාට පස්සේ ඉතින් මව ගෙරෙත් දෙනවා වෙනත් ඒවත් දෙනවා දීලා ලොකු ඒව හැම එකකම තියෙන මූල ධාතු හතර. පටන් ඒ ධාතු හතර මේ ගහකට පොහොර දානකොට ගහ ලොකු වෙනවා වගේ. ඉතින් අර පුංචි කාලේ ඉඳලා ඒවා දාගෙන දාගෙන එනවා මේ දැන් තියෙන තත්ත්වෙට ශරීරය මෙහෙම නිර්මිත වෙලා තියෙනවා. මේක පැහැදිලිව තේරෙන්න ඕන මේක තමයි මේ රූප ඇතිවීමේ සංදේශය. මේ සංදේශය දකිනවා නම් මේක මම කියලා මගේ කියලා ආත්ම කියලා කෙනෙක් ගන්න නැහැ ගන්නට හැකියකමක් නෑ. ඊට අමතරව තමාගේ සිත නිසා මේ සිතුවිලි නිසා මේ රූප වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඉස්තුන් නිසා සීතුස් නිසා මේ රූප ඇති වෙනා නැති වෙන කර්ම චිත්ත ඉස්තු ආහාර කියලා ප්‍රධාන වශයෙන් රූප ඇති වෙන හේතු හතරක් අධ්‍යාත්මයේ හැටියට කියන විඥානයේ සෝත්‍ර පිටකයේ හැටියට කියනවා ඔය කබලිකාරාර පස්සාර මනෝ සංචේතනාහාර විඥානහාර කියලා. කොයි ආකාරයකින් හරි බලලා Tamanට තේරෙන්නට මේ තේරෙන විදිහට තේරුම් ගන්න මේ මේ හේතුන් නිසා මේ රූපේ ඇති වෙන්නේ කියලා. එතකොට හේතුන් නැති වුණොත් ඒ රූපේ නැති වෙනවා කියලා තේරුම් ගන්න. ඒක Tamanට අවබෝධ වෙන්නට ඕන. එතකොට ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්සංගයෙන් මේ රූපේ ඇති වෙන හේතුව මේකයි. මේ හේතුව නැතුව මේ රූපේ නැති වෙනවා එක. මේ වගේම වේදනා සංඥා සංඛාර කියන ඒවා තේරුම් ගන්න. වේදනාව කියන්නේ මොකද්ද? වේදේති ඉති රූපේ තස්මා වේදනාතු ඉච්ඡති කියන්නේ ඒ මිදින නිසා. කිංච වේදිත මොකද්ද වෙන්නේ සුඛම් වේදිත දුක්ඛම් වේදිත අදුක්ඛම් සුඛම් වේදිත සැපත් වෙනවා දුකත් වෙනවා සැප දුක් නැති මඳහත් වේදනාවලුත් වෙනවා මේ වේදනාවල් ඇතිවීමේ හේතුවක් තියෙනවා ඇතිවීමේ හේතුව මොකක්ද අනුකිසාවක් නෙමෙයි ස්පර්ශය ඇතිවීම නිසා ස්පර්ශය කියන්නේ දැන් ඇහැට රූපයක් පෙනුනොත් එන ඒ රූපේ අපි දකිනවා දැක්කට පස්සේ ඒ රූපය පිළිබඳ දැනීමක් ඇති වෙනවා ඒ දැනීමයි රූපයයි ඇහැයි කියන කොටස් තුන එකතු වුණාම තමයි එතන තියෙන ස්පර්ශය කියලා කතා කරන්නේ. ඒකත් උච්ච රූපයේ සිත්පදින් චක්ක විඥානං තෙන්නං සංගති චක්ක සම්පස්සෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇහැ තියෙනවා, ඒ වගේම රූපේ තියෙනවා. ඒ දෙක ගැටීම නිසා චක්ක විඥානේ වතේ දැනීම ඇති වෙනවා. තෙන්නං සංගති පස්සෝ මේ තිදෙනාගේ එකතුවට අපි පස්සේ කියන චක්ක සම්පස්සය කියන්නේ. එතකොට ඇහැට රූපේ දැකලා ඒ විදිහට සිතක් පහළ වෙලා ඒක රූපේ අපි ඒක හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ආදී වශයෙන් හිතනකොට ඒක හොඳ ඒ Tamante එන සුඛ වේදනාවක්. ඒක නරකයි අප්‍රියයි දුෂ්ටේ කතරේ කාදී වශයෙන් මගේ මට හතුරුකම් කරපුවා දෙන්නේ කාදී වශයෙන් නැත්නම් අප්‍රිය දෙයක් පිළිකුල් සහගත දෙයක් වශයෙන් බලනකොට හිතට එන්නේ දුන්නස් වේදනාවක් නැත්නම් මඳහත් රූපයක් දැක්කොත් මඳහත් වේදනාවක් ඇති වෙනවා මේ වේදනාව ඇති වීමේ හේතුව මොකද්ද ඇහැට අර රූපේ පෙන්ලා ඒ පිළිබඳව චක්ක සංපස්සයක් ඇති වෙන නිසා පස්ස පච්චා වේදනා මේක Taman තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ කියවනේ Tamanට තේරෙන්න ඕන මේක මෙහෙම තමයි සිදුවන්නේ කියලා. එහෙම නැතුව මේ පොත්වල තියෙනවා මම කියනවා ඊව තේරුම් ගන්න පුළුවන් මතක තියාගන්න පුළුවන් එහෙම මතක තියාගන්න තේරුම් අරගෙන නිවන් යන්නත් බෑ. මේක පැහැදිලි දෙයක්ම ප්‍රමාණටම අවබෝධ වෙනවා මේ හේතු නිසා මේක ඇති වෙනවා මේකයි හේතුව කියලා. මේක කවුරුත් කිව්වත් නැතත් ඒ විදිහට මේට වඩා ගැඹුරින් මේ හේතු දකින්න තැන් තියෙනවා මේ දහබාල අවස්ථාවකදී මේ හේතු ගණන දැක්කම ඇති. එතකොට ඒ කනට ශබ්ද ශබ්දයක් ඇහුනම ඒ සෝත සංපස්සේ නිසා එතනත් ඒ සැප දුක් නැදහස් වේදනාව ඇතිවන්නේ. එතකොට වේදනාව දකිනවා මේක තමයි දුක් වේදනාව, මේක තමයි සැප වේදනාව, මේක තමයි නැදහස් වේදනාව. මේ වේදනාව ඇති වෙන හේතුව දකිනවා මෙන්න මේ ස්පර්ශ නිසා තමයි වේදනාව ඇතිවන්නේ. කනට ශබ්ද ඇසුනහම, නාසයට ගඳ සුවඳ දැනෙනහම, දිවට රස දැනුනහම, කයට නොයෙක් දේවල් ගැහුනහම, ස්පර්ශ වුනහම, ඒ වගේම මනසට වේදාරමුණු අරමුණු වුණාට පස්සේ මේ කියන ලද වේදනාවන්තම අතරින් කවරක් හෝ ඇතිවන්නට පුළුවන්. ඒ වේදනාවන් ඇතිවීමේ හේතුව තියෙන තාක්කල් වේදනාව තියෙනවා. වේදනාව නැති වුණාට පස්සේ වේදනාව නැති ඒ හේතු නැති වුණාට පස්සේ වේදනාව නැති යනවා නේද කියලා සමහරට තේරෙනවා. එහෙම තේරෙනකොට මේ මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලානේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කතා කරන්නේ. මගේ ආත්මීය වේදනාව විඳිනවා මම වේදනාව විඳිනවා මගේ වේදනාව ඔහොම හිතාගෙන ඔහොම දෘෂ්ටියක පැටදෙන ඒවා මිත්‍යා දෘෂ්ටි අදහස් වැරදි අදහස් වැරදි දෘෂ්ටි. එතකොට සම්මා දිට්ඨිය එක නෙවෙයි මේක මේ මේ හේතු හේතුන් නිසා Taman කැමති වෙනත් ඇති වෙනවා කැමති නොවනත් ඇති වෙනවා. අපි හිතමු දුක් වේදනාව දැනෙන රද්දු මధుරයක් කැවතින් ගැංගේ. එතකොට අපි කැමති වුණත් නැති වුණත් ඒ ස්පර්ශය නිසා දුක් වේදනාව තියෙනවා. අපේ කැමැත්තට අකමැත්තට අනුව නෙවෙයි ඇතිවන්නේ. ඒ වගේම තමයි යෝනිම වේදනාව ඇතිවන්නේ ඒ හේතුන් නැති වුණාට පස්සෙ. ඒකකොට ඒක මම කියලා ගන්න එක මුලාවක්, මගේ කියලා ගන්න එක මුලාවක්. අර ශරීරයෙන් මගේ කියලා ගත්තේ නැතුව වගේම මේ වේදනාවත් මම මගේ කියලා ගන්නට සුදුසු නෑ හේතුන් නිසා මේ තියෙන ඵලයක් කියලා මෙන්න මේ විදිහට ඒක අවබෝධ කරගන්නට ඕන. Tamanට තේරෙනවා. Tamanට අවබෝධ වෙන්න ඕන. කවුරුවත් ඒක කිව්වත් මේක වෙන මේක ආත්මයක් ආත්මයක් මේ වේදනාව විඳිනවායේ මේ මාත්මයක් නැත්තම් මේක විඳින්නට හැකියාවක් නැහැ ආදී වශයෙන් කවුරු ඔප්පු කරලා කිව්වත් තමාට පැහැදිලිවම තේනවා මේ හේතු නිසා මේක හට ගන්නවා වෙන වෙන මෙතන කිසිම දෙයක් නැහැ. ඒක නිසා ওই කවුරු කිව්වත් බුදු කෙනෙක් කියලා කිව්වත් ඒ හේත ඒව හැර වෙන විදිහකට ඒක බොරුයි කියලා තමාට තේරෙන්නට ඕන. ඒ වගේම තම සංඥා සංඥාව කියන්නේ සංජානාතිතිකෝ විපේ තස්මා සංඥාති උච්චති සංඥාති උච්චන්ති ඒ කියන්නේ හඳුනා ගන්න නිසා කිංග සංජානාති මොකක්ද හඳුනාගන්නේ නිලම්පේ යන්නේ නිල් පාට රතු පාට කහ පාට ආදී වශයෙන් විවිධ පාට වර්ග අසවල් දේ අසවල් කෙනා කියලා එහෙම එක එක කෙනා එක එක දේවල් ඇහැට පෙනෙන රූප හඳුනා ගන්නවා කනට ඇහෙන ශබ්ද හඳුන ගන්නවා. රූප සංඥා, ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ, ගන්ධ සංඥා, දිවට දැනෙන රස රස සංඥා, කයට දැනෙන ස්පර්ශ වේද දේවල් හඳුනනවා. මේවා සීතලේ, මේවා රස්නේ, මේක ආදී විවිධාකාරයෙන් මේ ස්පර්ශය මේක මුද්ද ස්පර්ශයක්, මේක ගෝස ස්පර්ශයක්, එකට පියරක් දෙන ස්පර්ශය විවිධාකාරයෙන් මේ ස්පර්ශය හඳුනා ගන්නවා. මනසෙන් හඳුනන අරමුණු විවිධාකාරයෙන් හඳුනා ගන්නවා. මේවට තමයි සංඥා කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොත්සබ්බ සංඥා, ධම්ම සංඥා. මේ මේ සංඥා ඇතිවන්නේ කොහොමද? මේ සංඥා ඇතිවන්නේ තරකයේ ස්පර්ශය නිසා. රූපයක් ඇහැට පෙනෙන පෙනුනොත් තමයි ඒ රූපය පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඒ රූපයක් පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ අපි අතීතයේ දැකපු රූපයක් ගැන දැන් හිතලා සංඥාවක් ඇති කරගන්න ඕන නම් ඒක රූප සංඥාවක් නේ. අපේ සිත තුළින් සිතට අරමුණු කර ගැනීම තුළින් ඇතිවන ධම්ම සංඥාවක්. අනාගතයේ දකින්න ලබන කෙනෙක් ගැන හිතලා සංඥාවක් ඇති කරනවා නම් ඒක රූප සංඥාවක් නේ. ඒක ධම්ම සංඥාවක් සිත තුළ ඇතිවන දැනීම ගැනීමක් පමණයි. වර්තමාන වශයෙන් පවතින රූපයන්ම දැකලා තමයි කෙනෙකුට රූප සංඥාවක් ඇතිවන්නේ. ඒ ඇහැ තිබුණත් බෑ රූපේ තිබුණත් බෑ ඒ දෙක එකතු වෙලා ඒ දෙක ගැටීම නිසා ඒ රූපේ දැනි පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕනේ. දැනි ඒ කරුණ තුනම එකතු වුණොත් තමයි ඒ රූප සංඥාව ඇතිවෙන්නේ. ශබ්ද සංඥාවත් එහෙමයි. කන තියෙන්නට ඕන. මේක කන කියන එකෙන් අදහස් කරන්නේ මේ කම් පෙත්ත නෙවෙයි. ශබ්දය ඇසීමට හේතු වෙන ඒ කම්බරේට යටින් තියෙන මේ පසු කරාට පස්සෙ ඒ ශබ්ද දැනගැනීම ගැනීමට හැකි වෙන දේවල් කොටස්. ඒවා ඒවා නිසි පරිදි තියෙන්නට ඕන. ඒ වගේම ඒ ශබ්දේ තියෙන්නට ඕන. ඒ වගේම මනසේ ක්‍රියාශීලී මනසක් තියෙන. නිින්ද ගියා වගේ තත්යකදී ඒක දැනෙන්නේ. ඒක නිසා ක්‍රියාශීලී මනසක් තියෙන. එතකොට තමයි ඒ ශබ්දේ දැනෙන තමා කැමති උනත් සද්දයක් ඇවිල්ලා කනේ වැදුනාට පස්සේ ඒක දැනීමක් බවට පත් වෙනවා. තම අකමැති වුණත් ඒ දැනීමක් ඇති වෙනවා. තමහට ඒක දැනීමක් ඇති වෙනකොට මේ බල්ලෙ දුරු සද්දයක් කාරකගේ සද්දයක් ආදී වශයෙන් සද්දවල හඳුනා ගන්න. මම දන්න මේ නවසෙක් ඉන්න ඒ මිනිහා ඈත එන වාහනයක සද්දකේ අරගෙන කියන්න පුළුවන් ඒ මිනිහා මේ වගේ කාර් එකක් මේ යාත්‍රාගේ මොකට බයිස්කලයක ඒක කියන්න තරම් ඒ මිනිහා දක්ෂයි. ඒ සද්දේ තුනේ. ඒ කියන්නේ ඒ මිනිහා ඒ තරම් දුරට සද්දේ හඳුනා ගන්නට පුරුදු වෙලා ඉන්න කෙනෙක්. මේ විදිහට ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවට දැනෙන රස හඳුනා ගන්නවා. කායට දැනෙන ස්පර්ශ මනස දැනෙන අරමුණු හඳුනාගන්නේ ඒ ඒ අරමුණු ඒ ඒ ඉන්ද්‍රියන්ට හමු වෙනාට පස්සේ ඒ තුනෙන් ස්පර්ශයක් ඇති වුණොත් පමණයි. මනසට හමු වන අරමුණු නම් වර්තමාන වශයෙන් හමු වන ඒවා පමණනේ අතීතේවත් පුළුවන් අනාගතේවත් පුළුවන් වර්තමානයේවත් පුළුවන් කාලත්‍රයටමයත් ඒ ධර්ම ඕන එකක් අනුමුණු කරලා සංඥාවල් ඇති කරගන්න මනසට පුළුවන්. නමුත් අනිත් ඉන්ද්‍රියන්ට ඒ අවස්ථාවට පහළ වූ දැන් මේ අය දුදේ කාපු කෑමක් අරගෙන දැන් රස සංඥාවක් රසයක් ඇති කරගන්න බෑ. රස සංඥාව ඇති වෙන දිවේ රසක් ගැලවෙන්නට මොන ඒ වගේ. කනට ශබ්දයක් ඇහෙන ඊයහප ශබ්දයක් අහලා දැන් සංඥාවක් ඇති කරන ශබ්ද සංඥා දැන් ශබ්දේ කියන්නේ. නාසයට ගඳ සුවඳ ඊය දැක්ම ගඳ සුවඳක් අද බෑ. මේ වෙලාවේ ගඳ සුවඳ දැනෙන්න ඕන සංඥා. කායට ස්පර්ශයත් එහෙමයි. මනසට තමයි, සිතට තමයි අනිත් ඕනෑම එකක් අතේ තනන්නට වර්තමාන කියන කාල තුනටම අයත් දේවල් අරමුණු කරන්නට පුළුවන් ශක්තිය තිබෙන්නේ සංඥාවක් මේ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ සංඥාව දන්නා සංඥා සමුදේ මේකයි කියලා දන්නා. මේ සංඥාව ඇතිවීමේ හේතුව මේකනම් මේ හේතුන් නැතුණාට පස්සේ මේ සංඥාව නිරුද්ධ වෙනවා කියලා තමන් අවබෝධ කරගන්න ඕන. ඊළඟට සංඛාර. සංඛාර කියන්නේ මොකද්ද? ගත මේක පිටේ සංඛාර මොනවද මේ සංඛාර කියන්නේ? ඒකට කියනවා රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා. ඇහැට පේන රූප පිළිබඳ සිතේලි පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද පිළිබඳ සිතේලි සංචේතන ජනිත වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දේහයට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන විවිධ අරමුණු ආරම්භන කරගන්නේ විවිධාකාර කුසල් වේවා, අකුසල් වේවා, කුසල් අකුසල් නොවන සිතුවිලි වේවා, කවරාකාරෝ සිතුවිලි ධර්ම පහළ වෙනවා. මේ සංචේතනාවන් මේ සිතුවිලි පහළ වීම, ඒ සිතුවිලි වලට තමයි අපි සංස්කාර කියලා කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. මේ මම හිතනවා කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. මගේ සිතවිල්ල කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. අර සංඥාවටත් එහෙම හිතනවා. මගේ දැනුම මගේ සංඥාව. ගොඩාක් පොත්තක් කියලා විභාගයක් පාස් කරලා දැනුම් ගොඩක් ඇති වෙනවා. මගේ දැනුම මගේ දැනුම කියලා. ඉතින් අල්ලගෙන ඒක තදින් උපාදාන කරගෙන ඉන්න හිතෙනවා ආඩම්බරෙන් ඉදිමිනා සිටිනවා. මේ විශාල විභාග පාස් කරලා මේ දැනුම් මේක මේ සංඥාව Taman කියලා හිතලා සංඥාව මගේ කියලා හිතාගෙන ඉන්න නිසා. ඒවා නිකන් නාම ධර්ම පමණයි මේවා ඇති දැන් තියෙන්න පුළුවන්. තව තම අවුරුද්දකින් දෙකකින් නැත්නම් සඳහන් වාසීන් දෙකෙන් නැත්තටම නැති යන්නට පුළුවන් කියලා දකිනවනම් ඒවා පිළිබඳ ආඩම්බරයක් ඇති කරගන්නට කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද මේවා ඇතිලා නැතිලා යන ධර්මනේ හැඟීම් ධර්මයක් පමණයි. නාම ධර්මයක් පමණයි. Taman නෙවෙයි, තමාගේ නෙවෙයි කියලා දන්න. මෙන්න මේ විදිහටම මේ සංස්කාරات. තමාගේ සිත තුළ පහළන විවිධ සිතේ සමහර ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ වැනි දේවල් තියෙනවා. කරුණාව, මෛත්‍රිය, දයාව, ප්‍රඥාව වැනි දේවල්, ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය වැනි කවර ආකාර කුසල දේවා, අකුසල දේවා විවිධ සිතේ සිටිවිලි සිතට එනවා. මේ සිටිවිලි ඔක්කොම කොටස් 6කට බෙදලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ රූප පිළිබඳ සිටිවිලි. කවර සිටිවිල්ලක් ආවත් එක්ක එක රූපයක් පිළිබඳ සිටිවිල්ලක්. නැත්නම් ගඳක් පිළිබඳ සිටිවිල්ලක්, රසයක් පිළිබඳ සිටිවිල්ලක්, ශබ්දයක් පිළිබඳ සිටිවිල්ලක්, කායර දැනෙන ස්පර්ශයක් පිළිබඳ ඒ සංචේතනාවක් නැත්නම් මනසට දැනෙන විවිධ අරමුණක් අරගෙන ඒ පිළිබඳ පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම. මේවා තමයි සංස්කාර ස්කන්ධය කියලා අපි ප්‍රකාශ කරන්නේ. මේක හරියට තේරුම් ගන්න. ඒක ඇති වෙන හේතුවක් දකින්න. ඒක ඇති වෙන හේතුව හේතුව මේ හේතු අපි ඕලාරික වශයෙන් තමයි මේදී කියන්නේ ගැඹුරින් නෙවෙයි. ඒකෙත් හේතුව මොකක්වත් නෙවෙයි ස්පර්ශයම. අර කලින් කියපු ස්පර්ශයමයි. ඇහැට රූපේ ස්පර්ශ වෙලා ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, දෙක දැනුණා. දැන් මේක පිළිබඳ දැනීමක් ඇති වුණා. ඒ දැනීම ආවට පස්සේ ඔන්න ඉතින් රූපේ පිළිබඳ හැඟීමක් ඇති ගන්න මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා තරුණයි, මෙයා ගැහැණි, මෙයා පිරිමියෙක් ආදී මෙයා සත්ත්ව, මෙයා වර්ෂතා, අසවල් දෙනා, අසවල් නම් නමින් උනත් විවිධාකාරයෙන් සංඥා ඇති වෙනවා. සංඥා ඇති වුණාට පස්සේ සංඥාව හොඳ නම් යාළුවෙක්, මිත්‍රයෙක්, තාම ඉදත් කෙනෙක් නම් සතුට වේදනාවක්, නරක හතරෙක් නම් දුක් වේදනාවක් ආදී වශයෙන් වේදනා ස්කන්ධයකුත් දැනේ. මේ මේ ඇහැට රූපේ මේ ආකාරයෙන් පහළ වුණාට වුණාට පසුව හමු වුණාට පසුව අර විඥානය ඇති වෙලා සංඥාව ඇතිලා වේදනාව ඇති වෙනකොට ඒකේ අල්ලාගෙන විවිධ සිතුවිලි ගන්නවා. මෙයා අපි හිතමු ඇහැට රූපයක් දැක මෙයා හොඳයි ලස්සනයි තරුණයි ආදී විවිධ සිතුවිලි එන්නට පුළුවන්. මේ ආකාර විවිධ සිතුවිලි ගලාන යන්නේ ඒ රූපය ඇහැට හමු වෙච්ච නිසා. කවදාවත් දැකපු නැති රූපයක් තියෙනවා නම් Taman කවදාවත් ඒ රූපය ගැන අහලත් නැත්නම් මෙවැනි රූපයක් Tamanට දකින්නට තියෙනවා කියලා එහෙම හැඟීමකුත් නැත්නම් එවැනි රූපයක් ගැන කිසිම කෙනෙකුට කිසිම දවසක කිසිම සිතවිල්ලක් එන්නට බෑ. Taman කවදාවත් සබ්දයක් අහලත් නැත්නම් අහපු නැති සබ්දයක් නම් ඒ වගේම මෙහෙම සබ්දයක් තියෙනවා කියලා Tamanට කවුරුත් කියලා ඒක ගැන අහලත් නැත්නම් මෙවැනි සබ්දයක් මට අහන්නට ලැබෙනවා අහන්ට යනවා කියන එවැනි හැඟීමකුත් නැත්නම් ඒ අන්න එවැනි සබ්දයක් පිළිබඳ ලෝකෙ කොච්චර එවැනි සබ්ද තිබුණත් ඒ සබ්ද වලින් සබ්ද පිළිබඳ අපිට සිතුවිලි එන්නේ මේ විදිහට තමයි නාසයට දිවට ශරීරයට මනසට අරමුණු ඒ අරමුණු පිළිබඳ සංස්කාර සිතේ ගලන්නේ ඒ පිළිබඳ අපේ මන ස්පර්ශ ක්ෂය ඇති වුණොත් පමණයි. අපි හිතමු දැන් මේ සංසලේ වෙසක් කූඩුවක් දැන් ගහලා තියෙන මේගොල්ලෝ මේක දන්නේ නැහැ කියලා හිතමු. දැන් මම මේක කිව්වොත් එහෙනම් මේ බොහොම හොඳට ගහලා තියෙනවා මම ගියේ නැහැ. නමුත් මේ මිනිස්සු කියන කතාව. මේ මේ බොහොම හොඳට ගහලා තියෙනවා. මේ ඔන්න එතකොට මේගොල්ලන්ට ඒ පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙනවා. ඒක දන්නේත් නැහැ. මේ ඉන්නේ ඉස්සෙල්ලා දන්නේත් නැහැ මෙහෙම එකක් තියෙනවද කියලා. අහලත් නැහැ මෙහෙම එකක් තියෙනවද කියලා. මෙහෙම එකක් තියෙනවද බඳ කියලා බලලා දැනගන්න ඕන කියන හැඟීමකුත් නැහැ. එහෙමනම් ඒක පිළිබඳ කිසිම සිතිවිල්ලක්වත් එන්නේ නැහැ. මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න මේ ඔක්කොම සිතිවිලි ජනිත වන්නේ මනෝ ස්පර්ශය නැත්නම් මේ චක්කු සෝත චක්කු සම්බර සෝත සම්පතාදී ස්පර්ශය ඇති වුණොත් පමණයි. ඒ ස්පර්ශ අරමුණු කරගෙන ඇති වෙන සංස්කාර හැම එකක්ම මනෝ ස්පර්ශය තුළින් ජනිත වන්නේ. ඒ කියන්නේ ඇහැට රූපේ හම් වෙලා චක්කු විඥානය ඇතිලා චක්කු සම්බස්සේ ඇමුණාට පසුව පහළ වෙන සිතිවිලි ඔක්කොම මනසේ තුළයි ඇතිවන්නේ. ඒක නිසායි මනෝ ස්පර්ශය තුළින් ජනිත වෙනවා කියලා මා කියේ. ඒ විදිහට තමයි කනට නාසයට දිවට ශරීරයට. එතකොට මේ මනසින් මේ සිතිවිලි ගලා යාම සිදුවා මේක තමයි සංස්කාර මම සිතනවා නෙවෙයි නෙවෙයි මගේ සිතේ නෙවෙයි මේ සිතේ ඇතිවීමේ හේතු තියෙනවා ඒ හේතුන් නිසා මේ ඇතිවන්නේ මේ පස්සේ එක ප්‍රධාන හේතුවක් ඊට අමතරව මේ මොළයේ ශෛලයන්ගේ නිසි පරිදි ක්‍රියාකාරීත්වය ඒ වගේම මේ නිෂ්නාය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඊට අමතරව මේ රුධිර සංසරණය නිසි පරිදි සිදුවීම මොළයේ කරා විශේෂයෙන්ම රුධිර සංසරණය සිදුවීම ඔක්සිජන් වායුවේ කරා ගමන කිරීම ආදී විවිධ දේවල් තියෙනවා ඉතින් මේ අපි කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන එක් හේතුවක් පමණයි පිටිවිලි ඇතිවීමට විවිධ හේතු හේතු තියෙන එකක් නෙවෙයි. ඒ වගේම තමයි අර කලින් කියපුවාට විවිධ හේතු තියෙනවා. මම කියන්නේ මේක ඕලාරික වශයෙන් පහළ මට්ටම කියන කතාවක් කියලා ගැඹුරින් කියන කතාවක් නෙවෙයි. දැන් ඔය විද්‍යාත්මකව කතා කරනවා නම් එහෙනම් මේ සිතිවිලි පහළ වෙනකොට ඔය මොඩල් තරංග ගමන් කරන ආකාර කියනවා. ඔය alpha waves, beta waves, theta waves කියලා ඒවට නම් හිතන් දාලා තියෙන. මේවා ඔක්කොම විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන් කතා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම හොඟක් දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. කෙසේත් තේලි දැනුමක් නෙවෙයි අපට අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය අවශ්‍ය වන්නේ මේ සංස්කාර ජනිත වන්නේ මෙන්න මේ හේතුව නිසා මේ සිතුවිලි මම නෙවෙයි මගේ ආත්ම නෙවෙයි තමාට ඕන විදිහට හසුරවන්නට පුළුවන් දේවල් නෙවෙයි කියලා ඒ අවබෝධය ඇති කරගන්නටයි මේ හේතුව දකින්නේ. එතකොට Tamanට පැහැදිලිවම පේන්න ඕනේ මේ සංස්කාර මේ හේතුන් නිසා ඇති වුණා නම් මේ හේතුන් නැති වෙනකොට මේ සංස්කාර නැති වී යනවා කියලා. මේකත් දකින්න. තමන් අවබෝධ කරගන්නවා. ඒතකොට විඥානස්කන්ධය විඥානය ඇති වෙන්නේ හේතුවක් තියෙන. විඥානය කියනකොට විඥානාන්තීති කෝබික්කේ පස්මා විඥානන්ති උච්චති කියලා දක්වන්නේ මේ දැනීමක් ඇතිවන නිසා විඥානනය කරන නිසා විඥානය කියන්නේ. ඇහැට රූපය හමු වුණාට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. කනට ශබ්ද හමුනවා මේ පිළිබඳ දැනීමක්. නාසයට ගඳ සුවඳ හමුනවා මේ පිළිබඳ දැනීමක්. ඉතින් මේවට පිළිවෙලින් චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියලා මේ ඉන්දියාහට පිළිවෙලින් කියන්නේ. ඒක නිසා මේවට විඥාන තයක් වෙනවා. ඒ විඥාන කාය වේලිතම් සියල්ලම චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දේවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ විඥානයේ පැහැදිලිව Taman තේරුම් ගන්න. මේ විඥානය ඇති වෙන හේතුව දකින. මොකද්ද විඥානය ඇතිවන්නේ? නාම රූපච්ඡා විඥාන, විඥාන පච්ඡා නාම රූපං. නාම රූප නිසා විඥානය තියෙනවා, විඥානය නිසා නාම රූපය තියෙනවා. මේක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වීම පාර්ණා උදාහරණයක්. අපි උදාහරණයක් කිව්වොත් මෙයාට තේරෙයි. අපි ඒක උත්පත්ති නන්ද මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහට කවදාවත් ඇහැර රූපයක් දැකලා ඒ රූපේ පිළිබඳ විඥානයක් ඇතිවන්නට බෑ. චක්කු විඥානයක් දන්තවන්නට බෑ. උත්පත්ති නන්ද බිහිරි මිනිහෙක් ඉන්නවා. <clears throat> ඒ මිනිහට කවදාවත් ශබ්දයක් අහලා ඒ පිළිබඳ සංඥා විඥානයක් සෝත විඥානයක් ඇති කර ගන්නත් බෑ. මොකද කන නැහැ. ඒ වගේම ඇහැ නැහැ. පියවිහ තිබුණත් ඇහි අර යම් සූත්‍රයන් දෙකීමේ කොටස මොකක්වත් නැහැ. සමහරට ඒ ඉස්සරහ තිබුණ තමන්ට ඇතුලේ තියෙන මේ තියෙන උසාරි මොනෝhari නැති වෙලා හරි කවර ආකාරයකින් හරි ඒ ඇහැ සම්බන්ධ ඇහැ රූප ගැනීම සම්බන්ධව තියෙන හැම කොටසක්ම නැත්තම් ඉතින් එයාට රූප දැකලා සිතිවිලි ඇති කරගන්නට බෑ. මම දන්නවා මේ ළඟදී ආව මිනිස්සේ අහමුදු කෙනෙක්. එයාට ඇක්සිඩන්ට් එකක් කළා මේ නැහේ කැඩිලා තුවාලුන. දැන් එයාට කිසිම ශබ්දයක් අහන්න බෑ. ඇහුවට තේරෙන්නේ නැහැ මේ ශබ්ද අහන ස්නායු සම්පූර්ණයෙන් කැපිලා කැඩලා මැරිලා ගියේ. ඉතින් මොනම ශබ්දයක්වත් එන්නේ කලින් හොඳට ඇහිච්ච කෙනා. ඉතින් ඒක නිසා ඒ ශබ්ද පිළිබඳ සිතිවිල්ලක් විඥානයක් උට ඇතිවන්නට බෑ. මේ විදිහට මම දන්න තව කෙනෙක් ඉන්නවා. දිවට කිසිම රසක් දැනෙන්නේ උඩ ඉඳලා වැටිලා. මේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ ඔහුට අර දිව හා සම්බන්ධ වූ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ විරහිත නිසා ක්‍රියාම ස්නායු මැරීම නිසා කිසිම රසක් දැනෙන්නේ නැහැ. දිව තිබුණත් අර ඒ ඒ ඒ අවශ්‍ය හේතුව සියල්ල නැති නිසා රස ගෑවුණත් අපිට දැනීමක් නැතිවන්නේ. ඒක නිසා මේ විඥානය ඇතිවන හේතුන් ටික දැක්කොත් Tamanට පැහැදිලිව පේන්න ඕනේ අනේ මේ විඥානේ මම කියලා ගත්තට මගේ කියලා ගත්තට මේ හේතුන් නැත්තම් මොකක්වත් කරන්නද බෑනේ. හේතුන් නැත්තම් මේ විඥානය ඇති වෙන්නේ අපි හිතමු විඥානේ මම කියලා මගේ කියලා ගන්නවයි කියලා. කවුරු හරි ඉඳලා එකපාරට මේ සිහි නැති වෙන්න බේතක් කලේ මොකක් හරි දෙනවා. නැත්තම් ඔක ඉස්සනනම් කරවන්න තිබුණා ඒවා ටිකක් ඇල්ලුවා දනින්න. ඒ මිනිහාගේ විඥාන ඔක්කොම නැතුව කියන්නේ හේතුන් නැතුව කියන්නේ. ඉතින් මම කියලා මගේ කියලා ගන්නට මේව යුතුයද සුදුසුද කියලා Tamanට තේරෙන්නට ඕන. මේක ඒකාන්ත වශයෙන්ම හේතුන් නිසා හටගත් ඵල ධර්ම සමූහයක් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන අවබෝධය පැහැදිලිව Tamanට ඇති ගන්න ඇති ගන්නට ඕන. ඒ විඥානය ඇතිවීමේ හේතුන් නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා. මම කියෝ විඥානය ඇතිවීමේ හේතුව නාම රූප කියලා. නාම රූප පත්‍ය විඥාන මේ රූපේ නිසා විඥානය. අපි හිතමු කෙනෙකුට නිින්ද ගිහිල්ලා ඉන්න හොඳට. කනට ඇවිල්ලා නිකන් කෙනෙක් කතා කරන ශබ්ද ඇහෙනවා කන තියෙනවා ශබ්ද ගිහිල්ලා වදිනවා නමුත් ඔහුට ඇහෙන්නේ මඳුරෙක් ගිහිල්ලා කනවා කියනවා ඔහුට තේරෙන්නේ නැහැ මඳුරා කනවාද කියලා මේ නින්ද කියලා මොකද හේතුව සිත ක්‍රියාශීලී තත්ත්වේ නැහැ ඒක නිසා විඥානය ඇතිවීමට සිතත් අවශ්‍යයි විඥානය ඇතිවීමට කයත් අවශ්‍යයි එතකොට නාම රූප දෙකම විඥානය ඇතිවීමට හේතු වෙනවා නාම රූප පත්‍ය විඥාන ඒ වගේම විඥාන පත්‍ය නාම රූප මේ විඥානය නිසා නාම රූප දෙක පවතිනවා නාම රූප දෙක නිසා විඥානය පවතිනවා මේක උදාහරණයක් වගේ මෙයාට දෙරේ අපි හිතමු මොටර් බයිසිකල් කරගෙන යමින් යනවා. මේ මිනිහා යන්නේ මෝටර් බයිසිකලයක යන නිසා. මෝටර් බයිසිකලයක යන්නේ කොහොමද? මෝටර් බයිසිකලයක යන්නේ මිනිහා එක ක්‍රියාත්මක කරන නිසා. එතකොට දෙදෙනාට එකිනෙක උපකාර වෙමින් මිනිහා උපකාර කරනවා බයිසිකලයට යන්න. බයිසිකලයේ උපකාර වෙනවා මිනිහට යන්න. එකිනෙකාට උපකාර වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන කටයුතු කිරීමෙනුයි මේ ගමන සිදුවන්නේ. මේ වාගේ නාම නිසා නාම රූප නිසා විඥානය පවතිනවා. විඥානය නිසා නාම රූපය පවතිනවා. මේ ආකාරයෙන් දිගින් දිගට සංසාර සංසාරේ ගමන් කිරීම සිදුවෙනවා. මේ විදිහට විඥානස්කන්ධය දකින විඥාන සම්බේ දකින. මෙන්න මේ විදිහට Tamanට පැහැදිලිව තේරෙන්න ඕන ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංකාරාණ ඉති ඉති සංකාරා ඉති විඥානං කියලා. මේ පංචස්කන්ධ ඉති රූපස් සම්බේ ඉති වේදනා සම්බේ ඉති සංඥා සම්බේ සංකාරාණ සම්බේ ඉති විඥාන සම්බේ කියලා. ඒකේ සම්බේයක් Tamanට තේරෙනවා. ඒකේ අත්ංගමේ හේවත් නිරෝධයක් දකින්න ඕන. දැන් මේක හරියට Tamanට තේරෙනවා නම් මේවා තියෙනකොට මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා නැත්නම් ගැහැන්නේ පුරුෂයෙක් කියලා ජීවියක් කියලා සත්‍යය කියලා ඔය විවිධාකාරයෙන් අපි අල්ලනවනේ මේ බොහෝ සත්‍ය අපි නේ බොහෝ සත්‍ය අල්ලනවනේ එතකොට මේ අල්ලන්නේ ඒක තියෙනකොට රූපය තියෙනකොට ඒක අල්ලනවා. වේදනාව, සංඥා, සංඛාර, විඥාන තියෙනකොට මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා, ආත්ම කියලා හිතනවා. ඔක්කොම ඔය කොයි ආකාරයෙන් ගෑන්නේ මේ කොයි ආකාරයෙන් හිතනවා. මේවා නැතිලා ගියාට පස්සේ තියෙනවා කියලා හිතන්න පුළුවන්. දැන් පහනක් දැල්ලෙනවා. පහන බැල්ලි බැල්ලේ තියෙනකොට පහන් දැල්ල අපිට පිළිගහැට පේන. මෙතන පහන් දැල්ලක් තියෙනවා, තියෙනවා, තියෙනවා කියලා අපි කතා කරනවා. සම්මුති වශයෙන් ඒක සත්‍යයක් තියෙන පරමාර්ථ වශයෙන් මේ මම කතා කරන්නේ. සම්මුති වශයෙන් ඒක හරි. එතකොට පහන් දැල්ල නිවුනට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න පහන් දැල්ලක් තියෙනවා කිය සම්මුති වශයෙන්ම කියන්න බෑ. මොකද පහන් දැල්ල එතන නැහැ. මෙන්න මේ වගේ මේ පංචස්කන්ධයන් තියෙනකොට මම මගේ මගේ ආත්මාදී වශයෙන් කෙනෙක් ගන්නවා සම්මුති වශයෙන් ඒක හරි කියලා අපි හිතුවත් මේවා නිරුද්ධ වී යනවා හරියට දැක්කොත් නැති වී යනවා නිවි යනවා හරියට දැක්කොත් මේක මොකක්ද මම කියලා මගේ කියලා ගන්නට ඉතුරු වන්නේ ශේෂවන්නේ ඒක ගන්න එක හරිද මේ අවබෝධය ඇතිවීමට තමයි අර රූප නිරෝධය වේදනා නිරෝධය සංඥා සංකාර විඥාන කියන ශේෂස්කන්ධයන්ගේ නිරෝධය අපි දකින්නේ මේ හේතුන් තියෙනකොට මේක තියෙනවා හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා හේතුන් තියෙනකොට තිබුණා වන්නා වූ මේ ධර්ම මම නම් මගේ ආත්ම නම් හේතු නිරුද්ධ වෙ යනකොට මෙතන මම කියලා මගේ ආත්ම කියලා නැත්නම් සත්‍යක ආදී වශයෙන් ග්‍රහණය කිරීමට කිසිම ධර්මයක් ඉතිරිවන්නේ නැහැ නේද මේක අනාත්මයි නේද කියන හැඟීම මේක අනිත්‍යයි නේද කියන හැඟීම අපට ඇතිවන්නට ඕන භාවනා කරන්නට ප්‍රථමයෙන්ම මේ දැනුම තමාටම පැහැදිලි ලෙසම සත්‍ය ප්‍රවේශම ඇති කරගත යුතු දැනුම බවට පත් කරගන්න ඕන තමාගේ දැනුම බවට කවුරුත් කිව්වට නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි පොතපතක තිබුණාට මට නෙවෙයි. තමාටම තේරෙන්න ඕන මෙන්න මේකයි தත්ත්වය මේකයි මේකේ නියම ස්වરૂපය කියලා. එතකොට පැහැදිලිව පේනවා මේ මේ හේතුන් නිසා මේ ඵලය ඇති වෙනවා හේතුඵල දෙකක්. මේ හේතු නිරුද්ධ වෙනකොට මේ හේතු ටික නිරුද්ධ වෙනවා මේ ඵලය නිරුද්ධ වෙනවා කියන්නේ. එහෙමනම් හේතුන් නිසා පහළ වෙන මේ ධර්ම මම කියලා අපි ගත්තත් මේවා නැති වෙනකොට මගේ කියලා මම කියලා ගන්නට කිසිවක් නැහැ. දැන් හිතනවා හිතමු දැන් මේ අයගේ හිතේ තියෙන සියේ මුලින්ම සිතවිලි සංඥාවල් ඔක්කොම දැන් ගොඩ බැහැලා යන සංඥාව මම මගේ කියලා ගන්නවා. සමහර විට මම දන්නවා මොනම දෙයක්වත් මතක නැති යන රෝග තත්ත්වයක් ඇති වෙනවා. මේ එහෙම අවස්ථා තියෙනවා. ඔක්කොම වගේ තත්ත්වයක් වෙනවා කියන්නේ නැත්නම් මොකක් හරි එක රෝග තත්ත්වයකදී මේ මොකක්වත් කලින් දන්නේ මතකත් නැහැ. ඉතින් කලින් තිබ්බේව ඔක්කොම මම මගේ කියලා කියන මෙහෙම නිවුණට පස්සේ මෙතන මොකක්ද මම මගේ සංඥාව කියලා මම කියලා ගන්නට තියෙන්නේ. මේ විදිහට තමයි වේදනාවක් ගන්න. දැන් විඳිනකොට මම විඳිනවා මම විඳිනවා කියලා ගන්න. මේ වේදනාව සම්පූර්ණයෙන්ම නැතිලා. අපි හිතමු වේදනානාශකයක් දුන්නා. නැත්තම් සීනේ තියෙන ඉන්ජෙක්ෂන් එකක් වෙන එකක් දුන්නා. ඒ මිනිහට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. අර තියෙන වේදනාව ඔක්කොම මම මගේ කියලා ගත්ත මේ ඔක්කොම පහනක් නිවසේ දැන් ගිවිලා ගිහලා. එතකොට මොකද්ද වේදනාව කියලා මම කියලා ගන්නට තියෙන්නේ. මගේ කියලා ගන්න තියෙන්නේ. මොකක්ද මේ මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධය තුළ ආත්මයක් නැති බව පිළිබඳ පැහැදිලිම හැඟීමක් අවබෝධයක් තමාම ඇති කරගන්න සෝවාන් වෙන්නට යන්නට ඉස්සෙල්ලාම භාවනා කරන්නට යන්න ඉස්සෙල්ලාම ඒක නිකන් වාඩිලා ඉන්නකොට හරි ඉඳාගෙන ඉන්නකොට හරි මේ පිළිබඳ හොඳට හිතනකොට හිතනකොට ඒ තමයි පැහැදිලිවම පේනවා පැහැදිලිවම තේරෙනවා ඒකට ඉතින් ටිකක් ප්‍රඥාව ඕන ප්‍රඥාව නැත්තම් මේවා තේරුම් ගන්නට බෑ ඉතින් මේ ප්‍රඥාව කෙනෙකුට පහසෙන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා මේ සියල්ලම අනාත්මයි අනාත්මයි අනාත්මයි කියලා එහෙනම් මේ සියල්ලම එකතකින් අනිත් හැම වෙලාවෙම නැති නැති යන ආකාරයක් දකින අනිත්‍යයි අනිත්‍යයි කියලා. ඇතිවෙච්ච ඇතිවෙච්ච වේදනා මේ ජීවිතේ පුරා ඔක්කොම නැති නැති ගිය කිසිම වේදනාවක් පිට දුක් වේදනාවක් පවත් සැප වේදනාවක් පවත් නැහැ. අය අය හැම එකම එහෙමයි. ඒ වගේම තමයි ඇතිවෙච්ච ඇතිවෙච්ච සංඥාත් නැති වෙනවා. ඇතිවෙච්ච ඇතිවෙච්ච සිතිවිලි කුසල ඒවා කුසල ඔක්කොම නැති වෙනවා. ඇතිවෙච්ච ඇතිවෙච්ච විඥානත් නැති වෙනවා. ඒ වගේම තමයි මේ රූප කොටසත් හැම මොහොතක් ගානෙම නැති නැති යනවා මේ රූප කොට. අපි පුංචි කාලේ ඉඳලා විවිධ අවස්ථා පසු කරලා පසු කරලා තරුණියේ බාලයේ මාළුවේ ආදී නැදිවිය ආදී විවිධ අවස්ථා පසු කරලා පසු කරලා මේ යන්නේ. මේකත් මරුණට පස්සේ දිවිලා ඉඳලා කුණු වෙලා පණුව ගාලා පොළොවටම පස්සෙලම යයි. මේ විදිහට මේ රූපස්කන්ධ සෑම මොහොතක් පාසම වෙනස් වෙනා නාමස්කන්ධත් වෙනස් වෙනවා. මේක ඒකාන්ත වශයෙන් අනිත්‍යයි නේද කියන අවබෝධය අවබෝධය ඇති කරගන්න අර කියපු ආකාරයෙන් හේතුඵල දැකීම තුළින් අනාත්මය කියන අවබෝධය ඇති කරගන්න එසේ ඇති කරගත්තාට පස්ව භාවනාවකට නිමල් මේ භාවනාව කරන භාවනාවකින් හිත සමාධිමත් කරලා වෙන මේ පංචස්කන්ධයේ ඇති වෙන්නේ නැති වෙන දෙක බල බල වාසිය ගන්න එක ඇති වෙනකොට ඇති වෙනවා කියලා හිතනවා නැති වෙනකොට නැති වෙනවා කියන එක දකිනවා අපි අනිත්‍ය අනිත්‍ය කියලා කටපාඩම් කරනවා නෙවෙයි ගිරව් වගේ කියවනවා නෙවෙයි නැත්තම් ඔය එක එක බෝතල් වලට ලේබල් අලවන වාසේ ගිහිල්ලා අපි ලේබල් අලවන්න යනවා නෙවෙයි තමයි අවබෝධය මේක තමයි තමයි නැති වෙන. ඒක නිසා අර අවබෝධය පැහැදිලිව ඇති කරගත්තාට පස්සේ භාවනා කරන ආස්වාද ප්‍රසආස අරමුණු කරමින් හෝ පින්දීන් ඇකලින් අරමුණු කරමින් හෝ නැත්නම් සත් ධාතු අවස්ථාන ධාතු මනස්කාර භාවනා හෝ මොන හරි භාවනාවක් නිරත වෙනවා කියන්නේ මේ හැම වෙලාවෙම මේ කියපු පංචස්කන්ධ ධර්මයන් මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා කියලා ඇති වෙනකොට ඇති වෙන එක දකිනවා නැති වෙනකොට නැති වෙන එක දකිනවා. ඒ ඇති වෙනකොට ඇති වෙන එක දකපු සිත ඊළඟට නැති වෙනකොට නැති වෙනකොට දකපු සිතත් නැති වෙනවා කියලා දකපු සිතත් මේවත් ප්‍රශ්න තියෙනවා. මේ විදිහට මේ නාම රූප වහවහ වහවහ බිලිබිලි බිලිබිලි යන ආකාරය දකිනවා නම් මේ මොහොතේ සෑම නාමයක්ම සෑම රූපයක්ම මේ මොහොතෙන් බිඳිලා ඊළඟ මොහොත වෙනකොට වෙනත් නාමයක් වෙනත් රූපයක් තියෙන්නේ කියලා පැහැදිලිව තමාට අත්දකින්නට පුළුවන් භාවනා තුළින්. එහෙම අත්දැක්කත් එහෙම ඊළඟ මොහොතේ එන්නේ තවත් නාම අලුත් නාම රූප ධර්ම ටිකක් කියලා හිතනකොට මෙතන මොකද්ද මම මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ කියලා හිතා ගන්නට පැහැදිලිවම Tamanට එහෙම දෙයක් නැහැ නේද කියන අවබෝධය තියෙනවා. එතකොට කෙනෙකුට සංඛාය දිට්ඨියට හිටින්නට බෑ. තන ප්‍රතිෂ්ඨාවක් පිහිටාම පිහිටා හිටින්න තැනක් නැති වෙන. මේ විදිහට පැහැදිලි අවබෝධයක පිහිටා භාවනා කළොත් එන්නේ සෝවාන් වන්නට පුළුවන්. දැන් දේනාල දොලාට ඉතාමත් මාසන් නිසා අපි මේ දේශනා දිගින් දිගට කරන්නේ දැන් මේ ප්‍රමාණවත්. හොඳයි එහෙමනම් දැන් කල්පනා කරන්න මේ ආකාරයෙන් බුදු පූජා පවත්වලානේ දීලා ධර්මයක් අසල මේ කියන ඔබ සියලුම කුසල් සම මේ ආකාරයෙන් රැස් කරගන්න ඔබ සියලුම කුසල් ශක්තිය අපිටත් මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය අවබෝධ කරගන්න ලැබේවා. ඒ තුළින් මේ පංචස්කන්ධ ධර්මයන් තමන්ගේ පිළිබඳ තියෙන සිතුවිලි ඒ වේලෝ ඒ පිළිබඳ තියෙන සංස්කාර ධර්ම සමනය වීම තුළින් සම්පූර්ණයෙන් නිරුද්ධ යාම තුළින් නාම රූප නිරෝධ දැකීම තුළින් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිවන සංසයෙන් මේ කුසල හේතු වාසනාව යකින අදිෂ්ඨාන ප්‍රාර්ථනේ දැන් තබාගෙන දෙවියන් මේකට පින් අනුමෝදන් කරන ආකාශත් හැටගෙන පාඩේ කියන්නේ